ما أصابك إن ذلك من عزم الأمور صدق الله العليم وقال نبينا صلى الله عليه وسلم من لم يرحم صغيرنا ولم يؤكر كبيرنا فليس منا أو كما قال عليه الصلاة والسلام මෙලවත් මෙලව ඇති සියලුම ජීවී දේත් අජීවී දේත් අපි දන්නා සියල්ලත් නොදන්නා සියල්ලත් සියල්ලම මවා සියල්ලම පරිපාලනය කරන්නා වූ සියල්ලන්ටම පරමාධිපති වූද සර්වාධිපති වූද අල්ලාහ් සුබ්හානහු තාලා හට සියලුම ප්‍රශංසාවන් හිමි වේවා අල්හම්දුලිල්ලාහ් සියලුම නබිවරුන්ට නායකයා නන්ද සියලුම රසූල්වරුන්ටද නායකයා නන්නුණු අවසාන උම්මතේ නොහොත් අවසාන සමාජය වන අප සමාජයටද ආදරණීය නබිවරයාණන් රසූල්වරයාණන් වුණු හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමා හටත් එතුමාව ಅನುಗಮನය කරමින් එදා ජීවත් වුණු සහාබාවරු මුමින්වරු මුස්ලිම්වරු අද ජීවත් වෙමින් සිටින මුමින්වරු මුස්ලිම්වරු මින් මත්තට ජීවත් වෙන මුමින්වරු මුස්ලිම්වරු සියලුම දෙනාටත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ශාන්තියත් සමාදානයත් ඉට වේවා ශ්‍රේෂ්ඨ වූ සිකුරාදා දිනයේදී අල්ලාහ් තාලා විසින් අනිවාර්ය කරන ලද්දා වූ ජුම්මා සලාතයට කිරීම සඳහා ඔහුගේ මාලිගාවට එක් රොක් වී ඉන්න සහෝදරවරුනි අල්ලා සුබ්හානහු තාලාහුගේ කුරාණය මගෙන් මොනියම් දේවල් කරන්න කියලා අපි ඕගලන්ට අනකර තිබෙනවාද? ඒ දේවල් ඊ타ත්ම ඊ타ත්ම ඉක්මනින් ඉෂ්ට සිද්ධ කරන ලෙස මොන දේවල් කරන්න එපා කියලා අපි ඕගලන්ව වළක්වා තිබෙනවාද? ඒ දේවල් වලින් ඊ타ත්ම ඊ타ත්ම ඉක්මනින් වැළකී සිටින ලෙසත් ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු තාලාගේ ගැත්තෙක්වුණු මටත් ඉන්පසු ඔබ සියලුම දෙනාටත් ආදරයෙන් උපදෙස් පතන්නෙමි. ආදරණීය සහෝදරවරුනි අල්ලා සුබ්හානහු තාලා අප සියලුම දෙනාම මිනිසුන් හැටියට මේ ලෝකෙට බිහි කරායින් පස්සේ ඔහුගේ ශ්‍රේෂ්ඨතම වටිනාම න්‍යාමතය වූ දායාදය වුණෝ ඔහුගේ ධර්මය අනුගමනය කරන මිනිසුන් හැටියට අප සියලුම දෙනාම පත් කරලා තිබෙනවා මේ තුලින් කතා කරන මටත් ඕගලන් සියලුම දෙනාටත් මහා ගැඹුරකින් යුත් මහා බරපතල වගකීම් රාශියක් අපිට පැවරෙනවා ඒ වගකීම් වලින් මූලිකම වගකීම තමයි සාර්ථක නැත්නම් ඉස්ලාමීය විග්‍රහය අනුව පරිපූර්ණ සමාජයක් නිර්මාණය කිරීම ඒ සඳහා දායකත්වයේ සැලසීම අපි ඕගොල්ලන් සියලුම දෙනාගේම ආයුෂ කාලයන් වල අත්‍යවශ්‍යයෙන්ම අපි ඉෂ්ට සිද්ධ කරගත යුතු එක්තරා වූ වගකීමක් මේකෙන් බැහැර වෙලා යන්න පැහැර හරින්න නැත්නම් ඒ වගකීම ඉෂ්ට නොකර ඉන්න අපි කිසිම කෙනෙකුට අයිතියක් නැහැ හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිතය විශේෂයෙන්ම නුබුවතයට පසුව තිබෙනා වූ කාල පරාසය හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානෝ මෙන්න මේ පරිපූර්ණ වූ උම්මතේ නොහොත් පරිපූර්ණ වූ සමාජ සංවර්ධනයට නැත්නම් ඒ සමාජයක් නිර්මාණය කරන්න හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා Tamanගේ ආයුෂ කාලය කැප කරා වියදම් කරා ඒකට සමගාමීව නබිතුමාගේ අනුගාමිකයන් හැටියට ජීවත් වෙච්ච සහාබාවරොත් Tamanගේ ජීවිතයත් ආයුෂ කාලයත් මේ සාර්ථක සමාජයක් නිර්මාණය කිරීමෙහිලා ඒගොල්ලන් වියදම් කරා. ආදරණීය සහෝදරවරුනි සාර්ථක සමාජයක් කියලා කියන්නේ මොකද්ද? القرآن තුල විග්‍රහ කරලා දෙනවා حضرت محمد sallallahu alaihi wasallam තුමා හජ්ජතුල් විදා වලදී අවසාන හජ් වලදී නබිනායකතුමානෝ විග්‍රහ කරලා දුන්නා නැත්නම් කුරාන ආයතන අල්ලාහ් සුබ්හානහු තාලා පහර කරා අල් යවුම අක්මල්තු ලකුම් දීනකුම් කියන කුරාන් වැකිය අද්දිනේදී ඕගොල්ලන්ගේ ධර්මය ඕගොල්ලන්ගේ පරිපූර්ණ භාවයට පත් කරා කියලා සුබ්හානහු තාලා කියනවා. ධර්මයේ පරිපූර්ණ භාවය කියලා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මිකත්වයෙන් ඊමානීය තුලින් පරිපූර්ණවත්ත මිනිසුන් දෙවියන් වහන්සේගේ විශ්වාසයේ පරිපූර්ණත්වයට ආපු මිනිසුන් අල්ලාහ් සුබ්හානහු තාලාට බිය කෙරෙහි පරිපූර්ණත්වයට පැමිණිච්ච මිනිසුන් පාරිශුද්ධ වූ සිතිවිලි වලින් පරිශුද්ධභාවයට පත්වෙච්ච මිනිසුන් ඒ වගේම අධ්‍යාපනයෙන් සාර්ථක අධ්‍යාපනයක් හදාරපු මිනිසුන් ආර්ථිකයෙන් සංවර්ධිත ආර්ථිකයක් කරා ගිය එක්තරා වූ කණ්ඩායමක් නැත්නම් සමාජයක් නිර්මාණය කිරීම මෙන්න මේ වගේ ජීවත් වෙන්න මොන මොන අංශ මිනිසුන්ට අදාළ වෙනවද මේ හැම අංශයක්ම ධාර්මික අනුසාරයෙන් ඊමානීය දැක්මෙන් දේව විශ්වාසය මුල් කරගෙන සංවර්ධිත සමාජයක් නිර්මාණය කිරීම තමයි පරිපූර්ණ වූ උම්මතේ නොහොත් පරිපූර්ණ වූ සමාජය කියන එක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ. ආදරණීය සහෝදරවරුනි, නූතනය තුළ අප හුඟාක් අප සමාජයේ ඉන්න නායකයන් ආගමික විද්වතුන් ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් සමාජය වෙනුවෙන් යම් දායකත්වයක් සලසන බොහෝ පිරිසක් උත්සාහ කරන්නේ මෙන්න මේ සමාජය නිර්මාණය කිරීමටයි මේ කාරණාවේදී ආදරණීය සහෝදරණෝ අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ පරිපූර්ණ සමාජයක් නිර්මාණය කිරීමෙහිලා මූලිකම එක්තරා වූ සාධකයක් තමයි අද සමාජය තුළ ජීවත් වෙන දරුවන්. මක් නිසාද කියලා කිව්වොත් සාර්ථක සමාජයක් හැටියට අපි මොන මොන කරුණු අපි හුවා දක්වනවාද මොන මොන කරුණු ගැන අපි කතා කරනවාද මේ හැම කරුණකම සාර්ථකත්වයේ තුල සැඟවි තිබෙන්නේ නූතනය තුල ජීවත් වෙන දරුවන් කෙනෙක් අපි අමතක නොකළ යුතුයි එසේනම් පරිපූර්ණ සමාජයක මූල්‍යම ප්‍රාග්ධනය වෙන කවුරුවත් නෙමෙයි මූලිකම ප්‍රාග්ධනය වෙන කිසි දෙයක් නෙමෙයි අද සමාජය තුල ජීවත් වෙන දරුවන් කෙනෙක් අපි අමතක නොකළ යුතුයි එසේනම් ඉස්ලාමය මේක කොහොමද විග්‍රහ කරලා දෙන්නේ වෙන්නේ මේගොල්ලෝ කොහොමද පාවිච්චි කරන්නේ ඉස්ලාමීය දැක්ම අනුව මේකට යොදාගන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරලා බලමු මූලිකවම කරුණාකාරණා දෙකක් පිළිබඳව කතා කරන්නට මා උත්සාහ දරන්නම් එයින් එකක් තමයි ආදරණීය සහෝදරවරුනි සත්‍ය විශ්වාසය මුල් කරගත්ත දරුවන් පිරිසක් අපි කොහොමද නිර්මාණය කරන්නේ සමාජයේ අනාගතයේ සාර්ථක මිනිසුන් හැටියට ධර්මයේ සුරකින මිනිසුන් හැටියට පාරිශුද්ධවන්තයන් හැටියට යහපත් ගතිගුණ තියෙන මිනිසුන් හැටියට නිර්මාණය කිරීමට දරුවන්ට කුමන ආකාරයක ධර්මයක් ආවැද්දිය යුතුද කුමන ආකාරයෙන් උදාහරණ යා යුතුයද කියන එකේ ඉස්ලාමීය විග්‍රහය කුමක්ද ආදරණීය සහෝදරවරුනි මේ මූලික විග්‍රහ කරලා අපිට ගන්නට පුළුවන් මදකට සිතලා බලන්න දරුවෙක් ඇතිවීමෙහිලා මූලිකම સિદ્ધාන්තයක් ඇරෙට අපිට දකින්නට පුළුවන් විවාහය ඉස්ලාමයේ මේ විවාහය තුලදී විවාහවන කාන්තාව වෙන්නට පුළුවන් තරුණිය වෙන්නට පුළුවන් තරුණයා වෙන්නට පුළුවන් නැත්නම් ඒ පිරිමියේ ගැහණිය කියන කෙනාට ඉස්ලාම් ගැඹුරෙන් පාඩමක් උගන්වලා දෙනවා ඔබ සෙවිය යුත්තේ ඔබට ස්වාමියෙක් විතරක් නොව ඔබ සෙවිය යුත්තේ ඔබට බිරිඳක් විතරක් නොව අනාගතයේ ඔබට ඇතිවෙන්නා වූ සංහතිය පරම්පරාවට හොඳ අම්ම කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් කියන එක කොරාණයේ කතා කරලා දෙනවා වෙනවා. ඒ නිසා තමයි හදරත් ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමානා තමන්ගේ ප්‍රාර්ථනාවලදී දුආවලදී ප්‍රාර්ථනාවන් කරන්නේ රබ්බනා හබුලනා මින් අස්වාජිනා වසුර්රියාතිනා කුර්රත අයුනින් සුබ්හානල්ලාහ් යා අල්ලා මාගේ බිරින්දෑවරු දරුවන් සියලුම දෙනාම ඇසට යම් සීතලක් ගෙන දෙන තෘප්තිමත් මිනිසුන් හැටියට පත් කරනු මැනව කියලා කිව්වට පස්සේ නිකන් නෙමෙයි වසුර්රියාතිනා මාගේ සංහතිය සංහතිය කියලා කියන්නේ අපි ඕගලන්ගේ ජීවිතය කොයිතරම් දුරට රඳා පවතිවිද? අපේ ලේවල ඥානමය තත්වයන් කොතරෙක් දුරට බලපාවිද? ඒ දක්වා වූ සියලුම දෙනාගේම වගකීම අපි බාරගත යුතුයි. සුබ්හානල්ලාහ්. ඉබ්‍රාහීම් අලයිහිස්ලාම් ප්‍රාර්ථනා කරනවා යා අල්ලාහ් අප සියලුම දෙනා මේ සංහතිය මුත්තකීන්ලා අල්ලාහට බය මිනිසුන් හැටියට පත් කරලා හෙට කියාමත් දිනේ ඒගොල්ලන්ගේ නායකයා නොහොත් ඉමාම් හැටියට මාවපත් කරනු මැනව. එසේනම් ඉස්ලාම් විග්‍රහ කරලා දෙනවා සාර්ථක සමාජයක් නිර්මාණය කිරීමට දරුවන් කියන එක මූලිකම සාධකයක්. දරුවන් කියන එක ඔයගලන් හදන්න පටන් ගන්න විවාහයේ ඉඳලා. සුබ්හානල්ලාහ. දැන් දරුවෙක් මව් කුසට පැමිණීම කාන්තාවක් පිරිමියෙක්ගේ සම්බන්ධතාවයේ කුමන ප්‍රාර්ථනාවන් තිබිය යුතුද? ඒ විවාහය කෙසේ විය යුතුද? දරුවන් කුස පිළිඳ ගන්නා වූ ඔහු ගැබ්බර වෙන අවස්ථාවේදී බිරිඳ ගැබිනියක් හැටියටපත් වෙන අවස්ථාවේදී කුමන ආකාරයකින් සිටිය යුතුද? මේක ඊටාත්ම ගැඹුරු පාඩම්. ආදරණීය සහෝදරවරුනි, දැන් මේ පුංචි පැටියට ධාර්මිකයෙන් නැත්නම් ඉස්ලාමීය විග්‍රහයනෝ කුමන කුමන වගකීම් ඉෂ්ට සිද්ධ කර යුතුයිද කියන එක පිළිබඳ අපි ඔයගලන් සියලුම දෙනාම දන්නා වූ කරුණක්. ආදරණීය සහෝදරවරුනේ ඊට පස්සේ නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානෝ විග්‍රහ කරලා දෙනවා මුරු අවලාදකුම් බිස්සලාති වහුම් අබ්නා අසබ අසිනින් ආදරණීය සහෝදරවරුනේ නබිනායක තුමානෝ විග්‍රහ කරලා දෙනවා ඕගල්ලන්ගේ දරුවන්ට ඕගලන් අන කරන්න නැත්නම් විධානයක් යොමු කරන්න සලාත් කිරීම කෙරෙහි ඔබගේ පරමාධිපතියාව නැමදීම කෙරෙහි ඕගලන් ඒගොල්ලන්ට විග්‍රහ කරන්න නැත්නම් අන කරන්න විධානය කරන්න ඒගොල්ලන්ව පුරුදු කරන්න ඒගොල්ලන්ට වයස අවුරුදු 7ක් එළඹෙනවත් සමගම සුබහානල්ලාහ් මේක ඊ타ත්ම ගැඹුරු පාඩමක් ආදරණීය සහෝදරවරුනි මක්නිසාද කියලා කිව්වොත් මිනිස්සෙක්ගේ ආරම්භ කාලයේදීම අපි තේරුම් කරගන්නට ඕනේ දරුවන්ට තේරුම් කරලා දෙන්නට ඕනේ මේ ලෝකේ ජීවිතයේ යථාර්ථය මොකද්ද? මා කාගේ නිර්මාණයක්ද? මා කාට ස්තුතිවන්ත පුද්ගලයෙක් ඇඩියට පත් විය යුතුද? මා කාට බිය විය යුතුද? මාගේ නිර්මාතෘවරයා කවුද කියන චින්තනය ඔහුගේ හිත ඇතුළත හිත ඔහුගේ හදවත තුළ පදියම් කරන එක ඉස්ලාමයේ විග්‍රහ කරලා දෙනවා. හොඳින් මතක තියාගන්න. ආරම්භ කාලයේදීම දේව විශ්වාසයත් එක්ක අල්ලා සුබ්හානහු තාලාගේ සම්බන්ධතාවයේ තර වුණේ නැත්නම් ආදරණීය සහෝදරවරුනි ජීවිතයේ අනිත් කාල වකවානුවන් තුලදී මේ සම්බන්ධතාවය හදවත තුළට ඇතුල් කිරීම නැත්නම් මේ දැක්ම මේ චින්තනය මේ රස ඔවුන්ට ඇතුල් කිරීම බාහිර දූර කාර්යයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. නැවත නබිනායකතුමාණෝ හදීසයේ මේ විග්‍රහ කරලා දුන්නා. ඔවුන්ට අවුරුදු 10ක් කැළඹවීමත් සමගම ඔවුන්ට දඬුවමක් ලබා දී හෝ දඬුවම කියලා කියන්නේ රිදවීම විතරක් නෙමෙයි ඔවුන්ගේ වැරද්ද පහදා දී හෝ ඔවුන්ව සලාතේ ඉෂ්ට සිද්ධ කරන පුද්ගලයන් හැටියටපත් කරන්න මක්නිසාද සාර්ථක සමාජයක් නිර්මාණය කරන්න දරුවන් අත්‍යවශ්‍ය සාධකයක් නම් ඒ දරුවන් ධාර්මික මිනිසුන් හැටියට යහපත් මිනිසුන් හැටියට පරිවර්තනය වීම අත්‍යවශ්‍යම සාධකයක් කෙනෙක් ඉස්ලාමයේ විග්‍රහ කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි. ඒ හදීසිය තවත් එක්තරා වූ ගැඹුරු විග්‍රහයක් කරලා දෙනවා. වෆරිකූ බයිනහුම් ෆිල් මලාජී. ඒගොල්ලන්ව වෙන් කරලා තියන්න ඕගොල්ලන්ගේ නිදන කාමරයෙන් අවුරුදු 10 එළඹෙනවත් එකම ඇයි ළමා වයස එළඹෙන අවස්ථාවේදී ළමා වයස විකෘති වෙන පීඩණයට පත්වන යම් හෝ දෙයක් ඔහු දකින්නට පුළුවන්. සාර ධර්ම කියන එක මිනිහෙක්ගේ ජීවිතයේ පෞද්ගලිකත්වය කියන එක, ඒට ගරු කිරීම කියන එක, ළමාවියට හානිදායක දේවල් වලින් ඉවත් කිරීම කියන එක පිළිබඳව ඉස්ලාමයේ ගැඹුරින් ආමන්ත්‍රණය කරනවා කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. මේ නිසා තමයි ආදරණීය සහෝදරවරුනි, හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානෝ තමාගේ ළමාවියේදී නැත්තම් කිරි කැටියෙක් දරුවෙක් හැටියට ඉන්න අවස්ථාවේදී නබිතුමාගේ ආදරණීය අම්මා ආමිනා මව්තුමිය ඒ ഘോഷාකාරී මක්කා පරිසරයෙන් ඉවත් කරලා ග්‍රාමීය පරිසරය පරිසරයකට යොමු කරලා නිෂ්කලංකවම ළමාවිය සුරකින්නට කටයුතු කරන්න මෙන්න මේ හේතුව නිසා කියන එක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ. ළමයිගේ ළමාවිය කියලා කියන්නේ අපි හිතන ඕන් දුවලා ඇවිදින දුවලා ඇවිදින සෙල්ලම් කරන නැත්තම් ඔවුන්ගේ ස්වාධීන බුද්ධිය ලැබෙන වයස තමයි කියලා නෑ ආදරණීය සහෝදරවරුනි ඉස්ලාමයේ කතා කරනවා මව් කුසේ ඉඳලම දරුවා අපි දරුවා පිළිසිඳගත් කාලයේ ඉඳලම ඔහු කිරිකැටියෙක් කාලේ ඉඳලම ඔහුට පිරිසිදු දේවල් ඔහුට ඇතුල් කරන්න ආහාර පාන වලින් විතරක් නෙමෙයි ඔහුගේ කනට ඇහෙන දේවල් ඔහුගේ මවගේ සිතුවිලි කිරි ලබා දෙන්නා වූ නැත්නම් කිරි බොන්නේ කාගෙන්ද ඇගේ සිතුවිලි පවා පාරිශුද්ධභාවයට පත් වෙන්න ඕන කෙනෙක් ඉස්ලාමයේ විග්‍රහ කරලා දෙනවා ආදරණීය සහෝදරවරුනි අල් කුර්ආනයේ අරගෙන බැලුවොත් මේ ලෝකේ ඉන්න හැම දෙමාපියෙකුටම අල්ලාහ් සුබ්හානහු තාලා විශේෂ නිර්දේශයක් දීලා තියෙනවා යම් කිසි කෙනෙක් විශේෂ නිර්දේශයක් නැතුව යම් කිසි පුහුණු වීමක් නැතුව යමක් කරොත් ඒකේ අසාර්ථක වීමේ ප්‍රවණතාවය වැඩි. හදරත් ලුක්මාන් අලෙහිස්ලාම්ගේ කතාවස්තුව තුළ මෙලොකේ ඉන්නේ හැම තාත්ත කෙනෙකුටම හැම අම්ම කෙනෙකුටම අල්ලා සුබානෝ තාලා ගැඹුරු පාඩමක් උගන්වලා දෙනවා පියෙක් නම් මවක් නම් ඕගලන් දරුවා හැදීමේහිලා විශේෂ නිර්දේශය මෙයයි තාත්තලා ඉන්න දරුවෝ ඉන්න තාත්තලා දරුවෝ ඉන්න අම්මලා ඉස්ලාම් වෙලා ඉපදිලා තවත් මේ පරිච්ඡේදය කියවල නැත්තම් බරපතල වැරද්දක් කරමින් ඉන්නවා කියන එක අමතක කරන්නට එපා. අල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මේ ලෝකේ දරුවෙකුට දෙන්න පුළුවන් අලංකාරම උපදේශනය ලබා දීපු තාත්තා කෙනෙක් නම් ඒ හදරත් ලුක්මාන් আলাইහි සලාම් මෙහි නොයෙකුත් පාඩම් තියෙන සමාජයට ඉගෙන ගන්න. ඒ කියන්නේ මටත් ඕගොල්ලන් සියලුම දෙනාටත්. ආදරණීය සහෝදරවරුනි, දැන් මෙතනදී හදරත් ලුක්මාන් আলাইහි සලාම් තමගේ ආදරණීය පුතාට කතා කරනවා. "කාල යා බුනయ్య" මේක ගැඹුරු පාඩමක්. "කාල යා බුනయ్య" ආදරණීය පුතේ. දැන් මෙන්න මේ චින්තනය ගැන පොඩ්ඩක් හිතන්න. අපෙන් කී දෙනෙක් නම් අපේ දරුවන්ට මෙන්න මේ විදිහට ආදරාත්මකව කතා කරනවාද මේ උපදේශනයේ දිහා බලපුවාම මෙන්න මේ දරුවා අවුරුදු 7කට වැඩි ස්වාධීන බුද්ධිය එළඹ යම් තීරණයක් ගන්න පුළුවන් වයසේ ඉන්න දරුවෙක්. මෙන්න මේ දරුවට මෙන්න මේ ශ්‍රේෂ්ඨ මිනිසයා විග්‍රහ කරලා දෙන උගන්වලා දෙනවා යා බුණයිය ආදරණීය පුතේ. අපේ පුංචි දරුවන්ගේ S2 දිහා බලලා කතා කරලා ඔවුන්ගේ හිත ඇතුලේ හැංගිලා තියෙන දේවල් එළියට අරගෙන තාත්තත් එක්ක අම්මත් එක්ක විවෘතවම ආශ්‍රය කරලා ඔවුන්ගේ මනසේ තියෙන බිය ආතතිය නැති කරගන්න අපි කාලයක් ඔවුන්ට දුන්නද මේ විදිහට අපි ආමන්ත්‍රණය කරාද වයස අදාළ වෙන්නෙත් නැහැ Tamange දරුවන් Tamange කරට උඩින් ගියත් කමන්නේ ආදරණීය පුතේ කියලා අපි කතා කරලා කොච්චර කාලයක් වුණාද? එයා වේලාව වුණට දුන්නාද? ඒ අස්තක දිහා බලලා අපි වුණට කතා කරාද? දැන් මේ කුරාන ආයතේ කියනවා قال يا بني اقم الصلاه ආදරණීය පුතේ ඔයා අල්ලාහට සුජූද් කරන්න සලාත ඉෂ්ට සිද්ධ කරන්න පළවෙනිම අනකිරීම පළවෙනිම උපදේශනය ඊට පස්සේ තමයි ජීවිතේ හැම දෙයක්ම දැන් විග්‍රහ කරලා දෙනවා قال يا بني اقم الصلاه وأمر بالمعروف وانه عن المنكر ආදරණීය පුතේ ඔයා සමාජයට හොඳ දේවල් කියාගෙනම ඉන්න සමාජයට හොඳ දේවල් කියන්නේ හොඳ දේවල් වලට මිනිසුන්ව පොළඹවගෙන මින්න. ඔයත් හොඳ කරන ගමම්ම අනිත් මිනිසුන්ටත් යහපත කියාගෙන මින්න. වන්හානිල් මුන්කර් අයහපත් දෙයක් තියෙනවා නම් ඒක සමාජයේ වළක්වගෙන මෙන්න. ආදරණීය සහෝදරවරුනි, කාගේ හරි ජීවිතය මෙන්න මේ කරුණු තුන කෙරෙහි ස්ථිර කරගත්තා නම් සලාතේ ඉෂ්ට සිද්ධ කිරීමත් හොඳ දේ අනකරගෙනම සිටීමත් නරකෙන් සමාජය වළක්වගෙන සිටීමත් මේකම ප්‍රමාණවත් සමාජයේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඇරෙට පරිවර්තනය වෙන්න. අනකිරීම කියලා කියන්නේ හොඳ දේවල් කරන්න කියලා කියන අපේ ජීවිතේ හැම අංගයකම කරන්න පුළුවන්. මාගේ රස්සාවෙන් කරන්නට පුළුවන් මාගේ ව්‍යාපාරයෙන් කරන්නට පුළුවන් මාගේ අධ්‍යාපනයෙන් කරන්නට පුළුවන් මාගේ සමාජයේ මට හිමි බලතල වලින් මට කරන්නට පුළුවන් මට අල්ලාහ් සුබ්හානහු තාලා දීලා තියෙන හැකියාවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට පුළුවන් ජීවිතේට මොන මොන අංග සම්බන්ධයිද මේ හැම අංගයකින්ම හොඳ කරන්නට පුළුවන් ඒ වගේම ඒ හැම අංගයකින්ම සමාජයට ඇතිවෙන නරක වළක්වන්නටත් පුළුවන් කිව්වට පස්සේ මේ ආදරණීය තාත්තා කියනවා වස්බිර අලාමා අසාබක් ආදරණීය පුතේ මෙහෙම කරගෙන යද්දී ඔයාට ඇති වෙන කම්කටොළු දුක ප්‍රශ්න මානසික ගැටෙන වැටෙන හැම තැනකදීම ගොඩාක් ඉවසීමෙන් ඉන්න ආදරණීය පුතේ ආදරණීය සහෝදරවරුනි අපි තාත්තලවරු හැටියට නැත්නම් අපේ කාන්තාවන් හැටියට කී දෙනෙක් නම් අපේ දරුවන්ට මේ විදියට වාඩි කරලා අපි කතා කරලා තියනද පුතේ ඔයා සමාජයට හොඳ දේවල් කියාගෙන මෙන්න අයාපතෙන් වළක්වගෙන මෙන්න පුතේ ඔයාට මොනාරි ප්‍රශ්නයක් එනකොට අල්ලා වෙනුවෙන් ඉවසන්න පුතේ ඒකට කුලිය මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අපි කතා කරලා තියනවද ඉන්න ذالක මින් අස්මිල් උමෝර් මෙම හැම කටයුත්තක්ම ගොඩාක් ස්ථිර වෙච්ච කරුණු වලින් ඒවාය කියලා හදත් ලුක්මාන් අලයිහිස්ලාම් තමගේ ආදරණීය පුතුණුවන්ට විග්‍රහ කරලා දෙනවා. මෙය සමාජ පරිවර්තනයක් කරන්න දරුවන් ආයෝජකයන් හැටියට අපි පත් කරන්නේ නම් ඒ දරුවන්ට ලබා දිය යුතු ධාර්මික චින්තනය ධාර්මික දැක්ම ධාර්මික රසමයයි ආදරණීය සහෝදරවරුනි මෙයයි මේක උදාහරණ තව රාශියක් තිබෙනවා. හදත් මරියම් අලයිහිස්ලාම්ගේ අම්මා ඉම්රාතු ඉම්රාන් මෙන්න මේ කාන්තාව මස්ජිදුල් අක්ෂාව මස්ජිදුල් අක්ෂාව පාරිශුද්ධභාවයට පත් කරන්න කොහොම ප්‍රාර්ථනා කරාද? කාන්තාවක් අම්මාවරු හොඳින් අහගන්න. ඕගොල්ලන්ට පුළුවන් සමාජ පරිවර්තනය කරන්න. අද මස්ජිදුල් අක්සාව කියලා කිව්වොත් අපි කී දෙනෙක්ගේ හිත් කීරි ගහනවද? අපි ඒ ගැන කල්පනා කරනවද? අල්ලාහ ගාව ප්‍රාර්ථනා කරලා අඬනවද ජනතාව වෙනුවෙන්? මේ විදිහටම එදා මරියම් අලයිහිස්ලාම් තුමියගේ අම්මා එතනට ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරනවා. යා අල්ලාහ් මේ පාරිශුද්ධභාවයට පත් කරන්න. එකම එක කාන්තාවක්ගේ තනිම දුවා එකක් අල්ලාහ් සුබ්හානහු තාලා බාර අරගෙන ಹಜರತ್ ಮರಿಯಂ ಅಲೆ ಇಸ್ಲಾಂ ತುಮಿಯ ಹರಹ ಹಜರತ್ ಈಸಾ ಅಲೆ ಇಸ್ಲಾಂಗೆ ಸಂಪ್ರಾಪ್ತಿ ಎನ್ನೇಕ ಪಾರಿಶುದ್ಧ ಭಾವයට පත් කරනවා ආදරණීය සහෝදරවරුනි දෙමෝපියන්ගේ ප්‍රාර්ථනාවන් දරුවන් කෙරෙහි සෙල්ලමක් නෙමෙයි මුළු මහත් සමාජයක්ම පරිවර්තනය කරන්න සාර්ථක සමාජයක් නිර්මාණය කරන්න වැදගත්ම සාධකයක් හදරත් ඉබ්‍රාහිම් අලයිහිස්සලාම් Tamanගේ ආදරණීය පුතාව කොයි විදියට හැදුවේ කල්පනා කරලා බලන්න ආදරණීය සහෝදරවරුනි මේක ධාර්මික උපදේශනයේ මේ වගේ තියෙනකොටම ඉස්ලාමයේ තවත් ගැඹුරු පැත්තක් ගැන විග්‍රහ කරලා දෙනවා ඒ තමයි ළමයිගේ ළමාවිය සුරක්ෂිතභාවයට පත් කරන්න නූතනයේ තුල තිබෙන ප්‍රබලතම අභියෝගයක් හැටියට අපිට ගන්නට පුළුවන් නූතනයේ අපේ දරුවන්ගේ ළමාවිය සුරක්ෂිතභාවයට පත් වී තිබෙනවාද අපි ළමයින්ව ළමයි විදියට සලකනවාද? ඔවුන්ගේ ළමා ජීවිතයට අපි ගරු කරනවාද? ඒකට අපි ඉඩ දීලා තියනවාද? දෙමාපියන් හැටියට අපි ඒකේ අවධානය යොමු කරලා තියනවාද කියන එක පිළිබඳව නැවත නැවත කල්පනා කරන්නට ඕනේ. සිතන්නට ඕනේ ආදරණීය සහෝදරවරුනි. හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ එක්තරා කියමනක් හදීසයක් පිළිබඳව මා අවධානය යොමු කරන්නට කැමතියි. ඒ තමයි හදරත් උමර් රලියල්ලාහු අන්හු තුමාණන් විග්‍රහ කරලා දුන්නා. අල්ලිමු අවලාදකුම් අරිමායා ඕගල්ලන්ගේ දරුවන්ට හෙල්ලවිසි කරන එක ගැන පුරුදු කරන්න. සුබ්හානල්ලාහ්. ඉස්ලාමයේ ක්‍රීඩාවන් පිළිබඳව හෙල්ල විසිකිරීම තුළින් ජීවිතයේ ඉලක්ක ගැනීම පිළිබඳව හදරත් උමර් රලියල්ලාහු අන්හුතුමාණන් උගන්වලා දෙන්න කියලා කියනවා. නැවතම මේ වැකියේ හදීසයේ විග්‍රහ කරලා දෙනවා. අසිබාහා ඔබගලන්ගේ දරුවන්ට පිහිනීම පුරුදු කරන්න. වැවක්, ඇලක්, දොලක්, ගංගාවක් නැති භූමියක ඉපදිච්ච මේ ශ්‍රේෂ්ඨයානෝ විග්‍රහ කරලා දෙනවා. ඕගොල්ලන්ගේ දරුවන්ට පිහිනීම පුරුදු කරන්න. ආත්ම විශ්වාසය ගොඩනගන්නේ කොහොමද කියන එක ඒගොල්ලන්ට උගන්වනවා. அல்லது என்ன சுபஹானல்லாஹ் අදරණීය සහෝදරවරුනි දැන් අපි මදකට හිතලා බලමු නූතන අපේ සමාජය තුළ අපේ දරුවන්ගේ ළමාවිය සුරක්ෂිතභාවයට පත් කරන්න ඔවුන්ගේ ජීවිතේ ළමයෙක් හැටියට ගත කරන්න අපි සමාජයක් හැටියට මොන මොන දේවල් වෙන් කරලා තියනවද මස්ජිද් වල මොනවද වෙන් කරලා තියෙන්නේ පාසල් වල මොනවද වෙන් කරලා තියෙන්නේ අපගේ ආයුෂ කාලයෙන් අපි ගෙවන ජීවිතේ ඔවුන්ට වෙන් කරපු කාලය මොකද්ද කියන එක කල්පනා කර බැලිය යුතුයි ඒ හදීසියම නැවත විග්‍රහ කරලා දෙනවා වරකූබල් ඛයිල් ඒ ඒ ඒ පුංචි දරුවන්ට අස්වැන් පදින එක නැත්නම් අශ්වාරෝහකයන් ඇටිට වුණ හුරු කරන්න පුරුදු කරන්න නූතනයේ පිළිබඳ අපි ගත්තොත් ඔවුන්ව වාහන එලවන්න රියදුරන් හැටියට වුණ පුහුණු කරන්න ආදරණීය සහෝදරවරුනි මෙතන කාන්තාවන්ද පිරිමින්ද කියලා අදාළ නැහැ සියලු දෙනාට පුහුණු කරන්න කෙනෙක් ඉස්ලාමයේ විග්‍රහ කරලා දෙනවා විශේෂයෙන්ම ලංකාව තුළ ආදරණීය සහෝදරවරුනි දියගිලි මරණයට පත්වෙන මිනිසුන්ගේ ප්‍රතිශතය අරගෙන බැලුවොත් ඒක වැඩි කොටසක් මුස්ලිම් වරුන් ඇඩියටපත් වෙන ප්‍රතිශතය යනව කල්පනා කරලා බැලුවොත්. එයිනුත් වැඩි කොටසක් කාන්තාවන් ඇටියටපත් වෙනවා හේතුව ඇයි? විටකදී ආදරණීය සහෝදරනි සමාජයක් කරට අපි කරපු වැරද්ද තමයි ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි සුරක්ෂිත වෙන පරිදි මහරම් අජනබි ආරක්ෂා වන ආකාරයෙන් ඔවුන්ට මේ දේවල් කරන්න අවස්ථාවක් දීප ව්‍යාප්තව තියනවාද කියලා කිව්වොත් සමාජයක් කරට අපි සියලුම දෙනාම චූදිතයන් ඇටට වැරදි කරුවන් ඇටටපත් වෙයි රියදුරු බරපත්‍රය ගන්න කියලා කියන්නේ හැම කෙනාම පාරට බැලලා වාහනේ පදින්න කියන එක නෙවෙයි. අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඒක පරිහරණය කරන්න පුළුවන් විදිහට ඒගොල්ලන්ගේ ධාර්මික චින්තනය වර්ධනය කරන්න, ඒගොල්ලන්ව ධනාත්මික තත්වයටපත් කරන්න කියන එක ඉස්ලාමයේ ගැඹුරෙන් විග්‍රහ කරලා දෙනවා. මෙහෙම කතා කරනකොට ආදරණීය සහෝදරවරුන් මට මතක් වෙනවා. හදරත් යූසුෆ් අලයිහිස්සලාම් මෙයා එක්තරා වූ නබිවරයෙක්. මෙයාගේ තාත්තා හදරත් යාකූබ් අලයිහිස්සලාම් එයත් එක්තරා වූ නබිවරයෙක්. යකූබ් අලයිහිස්සලාම්ගේ ළමයි ඇවිල්ලා යකූබ් අලයිහිස්සලාම් ගාව යූසුෆ් අලයිහිස්සලාම් එක තනකට එක්කගෙන යන්න කිල්ලීමක් කරනවා. අර්සිල්හු මඅනා ගදන් යර්තෝ වයල්අබ් වඉන්නා ලහු ලහාෆිලූන්. ආදරණීය තාත්තේ මේ පුංචි මල්ලි යූසුෆ් අපිත් එක්ක එවන්න කොහාටද කැලේට යන්න. අපි එයත් එක්ක කාලා බීලා සෙල්ලම් කරලා අපි ආරක්ෂා කරන්නම්කෝ. ආදරණීය සහෝදරවරුනි ඉස්ලාම් දරුවෙක්ගේ ළමාවිය සුන්දර කරන්න මොන මොන දේවල් කරන්න ඕනේද ඒ හැම එකටම අවස්ථාව සලසලා දීලා ඉවරයි ආදරණීය සහෝදරවරුනි නූතනය තුල අපේ දෙමව්පියන් දරුවන්ට වෙන් කරන කාලය ගැන පොඩ්ඩක් හිතන්න විටකදී සමහර වෙලාවට මෙහෙමත් හිතන්නට පුළුවන් ආර්ථික අභියෝගය නිසා එහෙම නැත්නම් දෙමව්පියන්ගේ වැරදි වැටහීම නිසා මේ පුංචි දරුවන්ට අපි ලබා දිය යුතු ඔවුන්ගේ සුරම්‍ය කාලයත් අපි සූරා කනවාද කියන එක පිළිබඳ අපි සිතා බැලිය යුතුයි මං එසේ කියන්නට හේතුව බොහෝ දුරට දෙමව්පියන්ට තමගේ දරුවන් එක්ක කතා කරන්නට වෙලාවක් නැහැ. නොඑසේනම් කතා කරන ක්‍රමවේදය වෙනයි. හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ එක්තරා හදීසියක් තියෙනවා. පුංචි සහාබිවරයෙක් නබිනායකගේ සහාබියරා විග්‍රහ කළා දෙනා මම පුංචි කාලයේදී මම සහන් එකේදී දීසියක වාඩි වෙලා කන අවස්ථාවේදී මගේ අත එහාට මෙහාට දුවන. ඒ කියන්නේ හැමතැනින්ම මං අත දදා කෑම කනවා. නබිතුමාණෝ ඒක දිහා බලලා මට කිව්වා යා ගොලාම් ආදරණීය කොල්ලෝ නැත්තම් පැටියෝ නැත්තම් පුතේ සම්මිල්ලා බිස්මිල්ලා කියන්න පුතේ වකුල් බියමීනේ ආදරණීය පුතේ ඔයා දකුණු අතින් කන්න වකුල් මිම්මා එලි කොහට ඉස්සරහෙන් තියෙන දේවල් ඔයා අනුභව කරන්න පුතේ කියලා නබිනායකතුමාණෝ මට උගන්වලා දුන්නා සුබානල්ලාහ් මෙවන්නු ආදර වදන් වලින් ආදරණීය සහෝදරවරුනි ඔවුන්ගේ ළමාවි අපි සුන්දර කරාද හොඳින් මතක තබා ගන්න. ඒ ළමාවි අපි අසාධාරණයක් කරා නම් ඒකේ ප්‍රතිඵලයේ නිසකවම අපිට බලාපොරොත්තු වෙන්නට ඕනේ. මේ නිසා තමයි නබිතුමාණන් තව හදීසයක කිව්වා මන්ලම් යරහම් සගීරනා කවුරු හරි කෙනෙක් අපේ පොඩි දරුවන්ට ආදරය කරේ නැද්ද කරුණාව දැක්ුවේ නැද්ද වලම් යක්කිර කබීරනා වැඩිහිටියන්ට ගෞරව කළේ නැද්ද ෆලයිස මින්න අපේ කෙනෙක් නෙවෙයි මේ හදීසිය හොඳින් තේරුම් කරගන්න මේක චේන් එකක් එහෙම නැත්නම් මේක පුරුකක් එකිනෙකට ගැලපෙනවා කොහොමද ගැලපෙන්නේ කවුරු පොඩි ළමයිට ආදරය කරේ නැද්ද මේ කාලේ සමාජයේ ඉන්න වැඩිහිටියන් මේ පුංචි දරුවන්ට ආදරය කරලා අනුකම්පාව දක්වලා ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් කරගත්තේ නැත්නම් ඒ තරුණයන් ඒ දරුවන් තරුණයන් හැටියට පත් වෙන අවස්ථාවේදී නිසකවම වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. සමාජයේ මැසිවිල්ලක් තියනවාද? දෙමව්පියන්ට ළමයි ගරු කරන්නේ ගුරුවරුන්ට සලකන්නේ කියන දේ අහන්නේ නැහැ කියලා. ආදරණීය සහෝදරවරුනි, ප්‍රතිඋත්තරය හදවතේ කොයි හරි තැනක හැංගිලා ඇති ඒගොල්ලන්ට දෙන්න ඕන ටික අපි දුන්නේ නැහැ. දෙමව්පිය හිතයි මොනවද අපි දුන්නේ නැත්තේ? ආර්ථිකයෙන් කරන්න පුළුවන් හැමදේම කරා. ඇත්ත. නමුත් පුංචි පුතාගේ පුංචි දුවගේ හදවතේ හැංගිලා තියෙන දේවල් එළියට අරන් කතා කරාද? ඒගොල්ලන්ට අවස්ථාව දුන්නාද? තාත්තයාගේ යාළුවෙක් වුණාද? අම්මයාගේ මිතුරියක් වුණාද කියන එක කල්පනා කර අපි බැලිය යුතුයි. ආදරණීය සහෝදරවරුනි ඒ නිසා කුමන සමාජයේ පුංචි දරුවන්ව ගෞරවයට පත්වේවිද ආදරය කරාවිද සලකාවිද ඒ දරුවන් තරුණයන් හැටියට පත්වෙන අවස්ථාවේදී නිසකෝ මේ සමාජයේ ඉන්න වැඩිහිටියන්ට ගෞරව කරાવી සමාජයේ ඉන්න වැඩිහිටියන්ට ගෞරව ලැබෙන්නේ නැද්ද ඒක ප්‍රතිඋත්තරය ඔවුන් පුංචි කාලයේදී දරුවන්ට ඔවුන්ගේ කාලයේදී දරුවන්ට ඔවුන් හැදෙන වැඩෙන අවස්ථාවේදී ඔවුන්ගේ ළමාවිය සුන්දර නැහැ කියන එක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ එනිසා ආදරණීය සහෝදරවරුනි ළමයි වෙනුවෙන් වින් කරන්නා වූ කාලේ ආදරයෙන් කතා කිරීම ඔවුන්ට සෙනෙහස දැක්වීම අත්‍යවශ්‍ය සාධකයක් කියන එක අමතක කරන්නට එපා. තව එක දෙයක් මම මතක් කරන්නට ඕනේ. හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් gedara tahajjud salat tahajjud salat ඉෂ්ට සිද්ධ කරන අවස්ථාවේදී නැත්නම් අනෙකුත් සලාතයන් ඉෂ්ට සිද්ධ කරන අවස්ථාවේදී නබිතුමාන සුජූදයට යනකොට නබිතුමාගේ ආදරණීය මුණපුරන් හදරත් හසන් හුසෙන් රලියල්ලාහු අන්හුමා මේ දෙන්නම ඇවිල්ලා නබිතුමාගේ ඇඟේ නැගලා සෙල්ලම් කරනවා හදීසේ විග්‍රහ වෙනවා නබිතුමා සුජූදයේ ඉඳලා නැගිට නැගිටින අවස්ථාවේදී තක්බීරයට එන අවස්ථාවේදී නබිතුමා ඇඳලා ඉන්න කබාය ටිකක් පිම්බිලා තියෙනවා කියලා. ඒ කියන්නේ හදරත් හසන් හුසෙන් රලියල්ලාහු අන්හුතුමාව වඩාගෙන නබිතුමා නම් නැගිටිනවා. සලාතේදී කතා කරොත් සලාතේ බාතිල්. වෙන යම් දෙයක් ඉෂ්ට සිද්ධ කරා නම් සලාතේ බාතිල් ඒක අල්ලාහ්ගේ වෙලාව මේ ලෝකේ කිසිම දෙයකට ඒකට වෙන් කරන්නට බෑ මතක තියාගන්න මෙන්න මේ වෙලාවේදී පුංචි දරුවෙක් ඇතන්ට අවිල්ලා සෙල්ලම් කරනවා නම් ඒ වෙලාවේදී පවා යාට අවධානය යොමු කළ යුතුයි අයින් කරන්නට බෑ එතේනම් එසේනම් අප සමාජය තුළ දරුවන්ට කොයි තරම්නම් ස්ථානයක් වෙන්විය යුතුයිද කොයි තරම්නම් ආදරයක් වෙන්විය යුතුයිද මස්ජිද් වල දරුවන්ට වෙන් කරලා තියෙන කොටස මොකද්ද කොටස කියලා මා අදහස් කරේ ළමා මනස වෙනුවෙන් වෙන් කරපු දේ මොකද්ද පාරිසරික සාධක අනුව මොනවද වෙන් කර ආදරණීය සහෝදරවරුනි දරුවන්ව පරිසරයත් එක්ක බද්ධ කරන්න නබිනායකතුමාගේ අම්මා පුංචි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කෙසේ ග්‍රාමීය යවලා සමාජයත් එක්ක ග්‍රාමයත් එක්ක අලංකාර පරිසරයත් එක්ක බද්ධ කරාද අපේ දරුවන්ව බද්ධ කරන්න අල් කුර්ආනය අරගෙන කියවල බලන්න පාරායනය කරන්න කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා මේ මුළු සමාජයටම මොනාහරි උදාහරණයක් කියනවා නම් ඒ හැම උදාහරණයක්ම පරිසරයත් එක්ක බද්ධ කරනවා. අෆලා යන්දුරුන ඉලල් ඉබිලි කයිෆ ඛුලිකත් මිනිසුනේ මේ ඔටුව නිර්මාණය කරපු විදිය ඔයගලන් බලලා නැද්ද? වයිල සමායි කයිෆ රුෆියත් අහස කෙසේ ඔසවලා තියලා තියෙනවා කියලා ඔයගලන් බැලුවේ නැද්ද? වයිල ජිබාලි කයිෆ නුසිබත් මේ කඳු මේ පොළවේ කොහොමද මම හිටෙව්වේ කියලා ඔයගලන් බැලුවේ නැද්ද? වයිලල් අරලි කයිෆ සුතිහත් මේ භූමිය මේ පෘථිවිය කොහොම විසිරුවලා තියෙනවද කියලා ඔයගලන් බැලුවේ නැද්ද? අවලම් යරව් ඉල තෛරි ෆෞකහුම් සාෆාති වය කබිල්න මා යම්සිකුහුන් ඉල්ල රහ්මාන්. අහස ඉගිල්ලෙන කුරුල්ලෝ දිහා ඔයගලන් බැලුවේ නැද්ද? ඒගොල්ලන් පියාපත් දිගාරින්නේ තකුල්ලන්නේ ඒගොල්ලන්ව වට්ටන්න නැතුව මං අහසලේ රන්දලා තියෙන විදිය ඔයගලන් බැලුවේ නැද්ද? සුබ්හානල්ලාහ්. සාගරය දිහා බැලුවේ නැද්ද? ස්වර්ගයේ ගංගාවන් ගැන අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා. අලංකාර තනපිඩලි ගැන අල්ලාහ් සුබ්හානහු තාලා කතා කරනවා. පළතුරු ගස් ගැන කතා කරනවා. කුහුඹුවන් ගැන කතා කරනවා. ආදරණීය සහෝදරවරුනි, අනන්තවත් අප්‍රමාණවත් හැම උදාහරණයක්ම පරිසරයත් එක්ක බද්ධ කරනවා. අපේ පුංචි දරුවන්ට පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද? ඔවුන්ට තියෙන බැඳියාව මොකද්ද? ඔවුන් ඒකේ නිගෙන ගන්න පාඩම් මොකද්ද? ಆದರಣೀಯ ಸಹೋದರವರ್ಣಿ ನಾಗರಿಕವು ಮುಸ್ಲಿಂ ಪ್ರಜಾವ ಜೀವತ್ವೀಮ್ ಎಕ್ತರಾವು ಪ್ರತಿಫಲ තමයි මේ පුංචි දරුවන්ගේ ළමාවිය සුන්දර කරන පරිසරයෙන් ඔවුන්ව දුරස් වෙලා ඔවුන් ഘോഷාකාරී ලෝකයක අහු වෙලා මතක තියාගන්න. ഘോഷාකාරී ලෝකයක අතරමං වෙන පුංචි දරුවෙක් ඔවුන්ගේ තාරුණ්‍ය වගේම වැඩිහිටි වේදී යාන්ත්‍රික මිනිසෙක් හැටියට තමයි අපිට දකින්නට පුළුවන් වෙන්නේ සංවේදීකමක් රහිත. කුරාන්හි කතා කරනවා වයිලුල් ලිකුල්ලි හුමදතිල් උමදා. දෝෂාකර කේලම් කියන හැමෝටම විප්තමය. මුස්ලිම්වරයෙක් නම් මුමින්වරයෙක් නම් නිෂ්කලංක වෙන්න ඕනේ. නිෂ්කලංක විය යුතුයි. හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා Tamanට විවේක කාලයක් ලැබෙනවත් එක්කම බහිරා කියන එක්තරා කරා වූ ඉඩමකට නබිනායකතුමාණෝ යනවා. දියැලක් සමග නිෂ්කලංක වෙන්න පුළුවන් පරිසරයක්. මදීනාවේ බේරු අරීස් කියලා කියන එක්තරා පෞද්ගලික ලිඳක් ගාවට නබිතුමාණන් ගිහිල්ලා ලිංගැට්ටේ වාඩි වෙලා කකුල් දෙක ලිඳ ඇතුලේ දාගෙන හිටියා කියන එක හදිසියේ විග්‍රහ වෙනවා. ආදරණීය සහෝදරවරුනි එනිසා අපේ දරුවන්ට අපේ පුංචි ළමයින්ට පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය වර්ධනය කරගන්න උන්ට කාලය වෙන් කරන්න ඒත් එක්කම ආදරණීය සහෝදරවරුනි විශේෂයෙන්ම නැවත මම මතක් කරන්නම් දෙමෝපියන් හැටියට උන්ට සවන් දෙන විශේෂයෙන්ම තාත්තාවරුන්ට කියන්නම් දරුවන්ට විවෘතව කතා කරන්න මේක නැහැ කියලා කියන්නට බෑ බොහෝ දෙමෝපියන්ගේ දරුවන් එක්ක කතා කරන භාෂාව බකමූණු භාෂාව හැටියට පරිවර්තනය වෙලා ඉවරයි මා එසේ ආමන්ත්‍රණය කරන්නට හේතුව යම් පුතෙක් යම් දුවෙක් Tamanගේ දෙමෝපියන් එක කතා කරන අවස්ථාවේදී බොහෝ දුරට සමාජයේ බොහෝ පිරිසක් ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නේ ඊ타ත්ම කෙටි වචන වලින් තාත්තේ තාත්තේ කියලා කතා කරොත් අම්මේ කියලා කතා කරොත් සමහර වෙලාවට ප්‍රතිඋත්තරේ වෙන්න පුළුවන් හ්ම් හම් කියන වචනේ නැත්නම් යම් හෝ නිකම් බරපතල දෙයක් ආරෙන් උන්ට කුරාන එහෙම විග්‍රහ කරලා දෙන්නේ නැහැ කොරානේ හැම විග්‍රහ කරලා දෙන්නේ නැහැ. යා ගුලාම් කියලා ආදරණීය පුතේ කියලා කතා කරොත් ඒ පුතා ප්‍රතිඋත්තර දක්වනවා යා අබති ඉස්මායිල් අලයිහිස්ලාම් හදරත් ඉබ්‍රාහීම් අලයිහිස්ලාම්ට කතා කරේ එහෙමයි ආදරණීය තාත්තේ ආදරණීය පුතේ කියලා අපි ආයෝජනය කරොත් ආදරණීය තාත්තේ කියලා අපිට ලාභයක් ගන්න පුළුවන් කියන එක අමතක කරන්නට එපා. එනිසා ආදරණීය සහෝදරවරුනි සමාජයක් නිර්මාණය කරන්න දරුවන් කියන එක මූලම වටිනාම ආයෝජනයයි. ඒ ආයෝජනයේ ධාර්මික විග්‍රහය මොකද්ද? ඒ වගේම ළමා මනස සංවර්ධනය සහ සාර්ථක මිනිසෙක් නිර්මාණය කරන්නට ඉස්ලාම වුණට විග්‍රහ කරලා දීලා තියෙන තවත් මාර්ගෝපදේශනයන් මොකද්ද කියන එක ඊ타ත්ම ගැඹුරු දෙයක්. කෙටි ජුම්මා දේශනාවත් තුළදී ඊ타ත්ම කෙටෙන් තමයි ඒක විග්‍රහ කරේ. ගෙදර ගිහිල්ලා Tamanගේ බිරිඳ සහෝදරයන් සියලුම දෙනාත් එක්ක මේ පිළිබඳ ගැඹුරු අවධානය සමාදානයෙන් කතා කරලා ඒ සඳහා යම් ඒ දරුවන්ගේ අනාගතය සඳහා යම් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කිරීම සඳහා අපි සියලුම දෙනා උත්සාහ කරන්නට ඕනේ. ඒත් එක්කම ආදරණීය සහෝදරවරුනි අද දිනේ ජුම්මා දේශනාව සිංහල භාෂාවෙන් පවත්වනවා. ආදරණීය සහෝදරවරුනි ඉස්ලාමය පිළිබඳව විග්‍රහය සමාජගත කරන්න ඉස්ලාමය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන්න මේක මූලික සාධකයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. අල් කුරාණයවත් අල් හදීසයවත් හංගන්න කියන්නේ නැතුව ඉන්න කිසිම දෙයක් විග්‍රහ කරලා දීලා නැහැ. එහෙම තිබ්බොත් අල්ලාහ් පහල කරන්නෙත් නැහැ. ප්‍රශ්නේ තියෙන අපිට කියන්න දන්නේ නැති එක. මුල් වතාවට සිංහලෙන් මේ දේ කතා කරන්නටත් සමාජයට මේ විග්‍රහ කරන්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ සඳහා දායක වෙච්ච දායක සභාව වෙන්නට පුළුවන්, ගුවන් විදුලි සංස්ථාව වෙන්නට පුළුවන්, නැත්නම් ඒ සේවකයෝ වෙන්නට පුළුවන්. සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරගමු ඉඛලාසය සුරක්ෂිතව හැම කෙනාටම අල්ලාහ් සුබ්හානහු තාලාගේ පණිවිඩය ගලා යන්නට මේක අවස්ථාවක් වෙන්න ඕනේ කියලා අප සියලුම දෙනාම ප්‍රාර්ථනා කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කර ගැනීමෙන් ඒ සඳහා දායක වෙච්ච සියලුම දෙනාටම අල්ලාහ් මෙලොව ආපරලෝ සදාකාලිකෝ ජය ජයග්‍රහණය ලබා දෙත්වා කියලා ප්‍රාර්ථනා කරගනිමින් යා අල්ලාහ් අප සියලුම දෙනාගේම පාපයන් වලට සමාව ලබා දෙන වෙනවා යා අල්ලාහ් මෙලොව හා පරලොව සදාකාලික ජයග්‍රහණය ලබා දෙන මැනව යා අල්ලාහ් අපගේ ආදරණීය දෙමව්පියන්ගේ පාපයන් වලට සමාව ලබා දෙන මැනව යා අල්ලාහ් ඔවුන්ට මෙලොව හා පරලොව සදාකාලික ජයග්‍රහණය ලබා දෙන මැනව යා අල්ලාහ් යා අල්ලාහ් අපගේ ආදරණීය බිරින්දවරු දරුවන් සියලුම දෙනාම නුඹ කබූල් කරන මැනව යා අල්ලාහ් නුඹ වෙනුවෙන්ම ජීවත් වෙලා නුඹ වෙනුවෙන් මරණයට අවස්ථාව පත් වෙන්නට අවස්ථාව ලබා දෙන මැනව යා අල්ලාහ් අප අතර හුඟක් මිනිස්සු ණයත් එක්ක ජීවත් වෙනවා යා අල්ලාහ් ඒ ණය ඉක්මනින් ගෙවා ගැනීමට අවස්ථාව සලසා දෙන මැනව යා අල්ලාහ් හුඟක් මිනිස්සු ලෙඩුන් හැටියට ජීවත් වෙනවා යා අල්ලාහ් ඒ සියලුම දෙනාටම නිරෝගී සුවය ලබා දෙන මැනව කරනවා යා අල්ලාහ්. යා අල්ලාහ් අපගේ වචනය, අපගේ කතාව, අපගේ මහන්සි, අපගේ දහාලිය හම්බ කරන හැම රුපියලක්ම හැම සතයක්ම යා අල්ලාහ් කෝටි ප්‍රකෝටි ගානක මිනිසුන් හා ජින්වරුන්ට හිදායතේ කාරණාවක් හැටියට පත් කරනු මැනව යා අල්ලාහ්. හිදායතේ කාරණාවක් හැටියට පත් කරනු මැනව යා අල්ලාහ්. අප සියලුම දෙනාටම ශ්‍රේෂ්ඨ ස්වර්ගය ලබා දෙනු මැනව යා අල්ලාහ්. ජන්නතුල් ෆිරදෝස් වල නබිතුමත් එක්ක ඉන්න ඕනේ යා අල්ලාහ්. මේ ලෝකේ ජීවත් වෙන්න හුඟක් අමාරුයි යා අල්ලාහ්. මේ ලෝකේ දුක් විඳලා මහන්සි වෙලා ආඛිරාවල පෙරදෙන්න අපිට බෑ යා අල්ලා. දුක් වෙන්න මහන්සි වෙන්න අපිට බෑ අල්ලා. අපි ඒ බාර ගන්න වෙනවා යා අල්ලා. කබූල් කරන වෙනවා යා අල්ලා. අපේ ඉඛලාසය ආරක්ෂා කරන වෙනවා යා අල්ලා. කලිමාවත් එක්ක මැරෙන්න ඕනේ යා අල්ලා. ස්වර්ගය බලාගෙන මැරෙන්න ඕනේ යා අල්ලා. අපාය හරම් වෙලා මැරෙන්න ඕනේ යා අල්ලා. මේ ලෝකෙන් අපේ රෝහක පිට වෙනකොට යා අල්ලා. නුඹගාව ඉන්න ශ්‍රේෂ්ඨතම මිනිසයා හැටියට අපි නුඹගාවට එන්න ඕනේ යා අල්ලා. අපි කබූල් කරන වෙනවා යා අල්ලා. බාර ගන්න වෙනවා යා අල්ලා. ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන්. For more Islamic lectures and useful information, visit